ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්ම ශ්‍රවණා බිලහසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ මොහොතේද සූදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය ඇති කරගෙන බොහෝම වුණාවෙන් මේ මොහොතේද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ මේ දිගටම මේ සූත්‍රය ආරම්භය ධර්ම දේශනා රාශියක් අපි දිගට කළා මේ අවස්ථාවේදී මට පොඩ්ඩක් මතක් කරන්නට හිතුණා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙහි කන් යොමු කරලා මේ ධර්මයේ ඇසීමේ වටිනාකම ගැන පින්වතුනි මේ දීර්ඝ සංසාරෙදී අපි හැම දෙනෙක්ම ඉමක් කොනක් පරක් කරක් නැති අනවරාග සංසාරේ ඒ මේ අත දුවපු සැරිසරපු අය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරෙදී අපි හැම කෙනෙක්ම අනන්ත අපරිමාණ වූ මහා දුක් ගොඩක් විඳපු අය පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ගේ ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි ඒ වගේම දුව පුතා සහෝදරය සහෝදරී මරුණු වෙලාවේ දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම තිරිසන් ආත්මවල උපදින වාරවලදී තමන් මරණයටපත් වෙනකොට බෙලි කැපුම් කාලා ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. පින්වතුනි මේ වගේ දීර්ඝ සංසාරෙදී අපි බොහෝ දුක් විඳාය. නමුත් මේ සංසාර ගමන තාම අපි කාටවත් නිමා කරගන්න බැරි වුණා. ඒ සංසාර ගමන අපිට නිමා කරගන්න බැරි වුණේ පින්වතුනි. මේ සද්ධර්මයේ බොහෝම ශ්‍රද්ධාවෙන් නොසපු නිසා පින්වතුනි අතීතයේද බුදුරජාණන් වහන්සේ ලෝකේ ඕනතරම් පහළ වෙන්න ඇති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයා කිරී අනුකම්පාවෙන් සසර දුක්ගිනි නිවෙන ධර්මය ඕන තරම් දේශනා කරන්නට ඇති. ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ ධර්මයේ නොඅසපු නිසා නොබලපු නිසා තාම මේ දුක් සහගත සසර අපි මේ අත දුවනව සැරිසරනවා. ඒ නිසා අද දවසේද මේ පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් වුමනාවෙන් මේ ධහම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. මේ ඒ මේ අත දුවන සැරිසරන සංසාර මෙච්චර කාලයක් ආපු මේ ගමන නිමා කරගන්න අද දවසේ දහෝ මේ පිමුතුන් උත්සාහවත් වෙන්නට වෙන්නේ සසරට වැටිච්ච දවසට දුකට වැටිච්ච දවසට අපිව බේරගන්න කවුරුවත් ඉන්නේ නැහැ කියන ටිකත් මතක තියාගෙන මේ මනුෂ්‍ය ජීවිතය බුද්ධෝත්පාද කාලයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබුණ මේ මොහොතේ මේ ජීවිතයේ කොහොම හරි මේ ධර්ම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තවත් වටිනා පරයයක් තමයි අද දවසේද මම මේ දේශනාව සඳහා මාතෘකා කළේ. පින්වතුනි එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ සලායතන පිළිබඳ දහම් පරයය දේශනා කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ පිළිබඳව සතුටු වෙලා අනුමෝදන් වෙලා ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් අහනවා එවත්නි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස පවතින තව ක්‍රමයක් කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන එවත්නි තව ක්‍රමයක් කියන්න පුළුවන් බණවන්ට පුළුවන්. යම් කලක පටන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ නාම රූප මොකක්ද කියලා දන්නවා නම් නාම රූපයගේ ඇතිවීම මොකක්ද කියලා දන්නවා නම් නාම රූප නැති කිරීම ම දන්නවා නම් නාම රූප නැති කරන ප්‍රතිපදාව දන්නවා නම් මෙපමණකින් මේ ආර්ය ශ්‍රාවකත මේ සම්මා දිට්ඨියත් එක් වෙනවා ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා කියලා දේශනා කළා දේශනා කළ සරියුත් මහ රහතන් වහන්සේම අහනවා ඇවත්නි නාම රූප කියලා කියන්නේ මොකේද නාම රූපයන්ගේ ඇතිවීම මොකද්ද නාම රූපයන්ගේ නැතිවීම මොකද්ද නාම රූප නිරෝධ කරන ප්‍රතිපදාව මොකද්ද කියලා ඒ වෙලාවේදී සරීත් මහරහතන් වහන්සේ මේකට උත්තර දෙනවා අත්ති නාමං අත්ති රූපං නාමය කියලා තියෙනවා රූපය කියලා තියෙනවා අත්ති නාමං අත්ති රූපං කියලා පෙන්නලා නාමය මොකද්ද පස්ස වේදනා සංඥා චේතනා පස්ස වේදනා සංඥා චේතනා කියලා මේ නාම ධර්මයි කියලා පෙන්වුවා. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං රූපං. ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං නාම රූපං. මේ පස්ස වේදනා සංඥා චේතනා කියන මේ ටික නාමයි මේ සතර මහා ධාතුව සතර මහා ධාතුන් නිසා උපදින රූපත් රූපයි මේ නාම රූපයි කියලා දකින්න කියලා මතක් කළා. එතකොට මේ විඥානය නිසා නාම රූප ඇති වෙනවා විඥානයාගේ නැතිවීමෙන් නාම රූප නැති වෙනවා කියලා වෙනවා. එතකොට පින්වතුනි මේ කාරණාව අපි කොහොමද නාම රූපංච පජානාති කියන කාරණාව දකින්නේ? මෙතෙන්දී මේ කාරණාව අපි මෙන්න මේ විදිහට දකින්නට ඕනේ පින්වතුනි. පස්ස වේදනා සංඥා චේතනා කියන මේ නාමත් මේ සතර මහා ධාතුවත් ඒ නිසා පවතින උපාදාය රූපත් රූපත් කියලා මේ නාම රූප ධර්මතා දෙක අපි තේරුම් කරගන්නට ඕනේ. එතකොට ඒ නාම රූප කියන ධර්මතා දෙක විශේෂයෙන්ම අපි මෙන්න මේ කාරණාවෙන් තේරුම් කරගන්නට ඕනේ. දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානපච්චා නාම රූපං කියනකොට මෙන්න මෙතෙන්දී මේ විඥානපච්චය නාම රූපං කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ අර්ථය වැටෙන කාරණාවක් පෙන්නනවා නාම රූපයි කියනකොට ආනන්ද මේ විඥානීය මෞකුසට ප්‍රතිසන්දි වශයෙන් නොපමිනෙන්නේ නම් මෞකුසක තියෙන මේ බීජ කලලේ නාම රූපාදී භාවයෙන් මිශ්‍රව පවතිනවද කියලා ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන නොවේතම් බන්තේ ස්වාමීනි එහෙම නැහැ. එහෙනම් ආනන්ද මේ කාරණාව දැනගන්න මේ විඥානය නිසා නාම රූප වෙනවයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානයේ මෞකුසට පැමිණිලා බැසගෙන ඒ විඥානය නිරුද්ධ වුණොත් මේ මෞකුසක සිටින කුමරයෙක් හෝ කුමරිකාව කුමරියකගේ හෝ වැඩිවීමක් පෙනේද කියලා. ඒ වෙලාවේදී නෑ කියනවා. ආනන්ද එහෙනම් මේ කාරණාවෙන් දකින්න මේ විඥානයේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට හේතුයි කියලා. ඒ කියන්නේ විඥාණය පින්වතුනි මේ කයට බැසගත්තට පස්සේ මේ කය සවිඥානික වෙනවා. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන මේ සිත පවතිනකොට දැන් විඥානයේ විඥානන ලක්ෂණේ නෑ මේ කයේ නාම රූප හැදුනා යන ගණයටයි යන්නේ නාම රූප දෙක පවතිනවා යන ගණයටයි යන්නේ බීජ කලලයේ සතර මහා ධාතුන් හැදුණු රූපයේ තියෙන තැනට විඥානය පැමුණාට පස්සේ පින්වතුනි ඒ විඥානය නිසා මේ රූපයේ සවිඥානික වෙනවා ඒ හිත වැය වෙලා තියෙන්නේ පින්වතුනි දැන් මේ කය සවිඥානික කරන්ටයි කයේ සවිඥානික බව පවත්තන්ටයි දැන් මේ සිතෙන් විඥානන ලක්ෂණයක් ලැබෙන්නේ නැහැ මේ සිතෙන් දැනගන්නා වූ ලක්ෂණයක් ලැබෙන්නේ නැහැ. මේ හිත දැන් නාම රූප ධර්මයන් හදන්ට වැය වෙලා තියෙන නාම රූපය යන කරුණට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ අපේ කය සවිඥානික වෙලා තියෙන ලක්ෂණයෙන් දකින්න ඕනේ නාම රූප කියලා. මේ කය සවිඥානික වෙලා තියෙනකොට නාම රූපයි කියලා දකින්න ඕනේ. උතන මෙන්න මේ තැනින් දකින්නට ඕනේ. පින්වතුනි අපි භවංග සිතයි කියලා කියනවා නම් මෙන්න මේ භවංග සිතයි කියන මට්ටමේ දකින්න ඕනේ නාම රූපයි කියලා. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි මේ සිත වස්තු රූපය ඇසුරු කරගෙන පවතිනවා ඇසුරු කරගෙන තියෙනවා ඒ සිතේ පවතින චෛතසික තියෙනවා වේදනා සංඥා චේතනා කියන මෙන්න මේ චෛතසික නිසා මේ කය හැම වෙලාවෙම පවතින්නේ එතකොට මේ කය හැම වෙලාවෙම හැඟීම් දැනෙන මට්ටමට පවතින්නේ මෙන්න මේ හිතේ තියෙන නාම ධර්ම ටික නිසායි. එතකොට භවාංග මට්ටමේ සිත තියෙනකොට අර මම මතක් කළා හරියට නිර්වින්දන එන්නතක් දුන්න කෙනෙක් වගේ මේ ආයතන ගැන මුකු දැනුමක් නැහැ බාහිර ලෝකෙ ගැන බාහිර ලෝකෙ ගැන කිසිම දැනුමක් නැති වුණාට මේ කයේ සවිඥානික බව පවතිනවා දැන් කය සවිඥානිකයි එතකොට මේ භවාංග සිත කියලා කියන්නේ මේ උප්පත්ති භවයේ පැවැත්වීමට උපකාරී වෙන මේ සිත ප්‍රතිසන්දි වශයෙන් පැමුණුනහම මේ කයට මේ කය සවිඥානික වුණා ඊට පස්සේ සවිඥානික කය හැදෙන්න කන බොන ආහාර දෙන්න උනා කන බොන ආහාර දෙනකොට මේ නාම රූප දෙක වර්ධනය වෙනවා යන ගණයට යනවා එතකොට නාම රූප දෙක වර්ධනය වුණාම නාම රූප දෙක හැදුනා කියන්නේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ප්‍රසාද ටික හැදෙනවා එතකොට පින්වතුනි දැන් මේ ප්‍රසාද ටික හදලා සවිඥානික කය දකින්නට ඕනේ නාම රූපංච පජානාති කියනකොට විශේෂයෙන්ම හොඳට දකින්නට ඕනේ මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්‍යයන්ගෙන් රූපයයි යන පැනවීමක් නැත්තම් මේ නාම කයේ පටිඝ සම්පස්සයක් පෙනෙයිද යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් නාම ධර්මයයි යන පැනවීමක් ඇතනම් ඒ ඒ පැනවීම නැති කල්හි රූපකයේ අදිවචන සම්පස්සයක් පෙනෙයිද කියලා අහනවා. එතකොට මේ කාරණාවෙන් පෙන්වන්නේ නාම රූප පත්‍යා පස්සේ කියන කාරණාව පෙන්වන්නට. නාම රූප ධර්මතා දෙක දෙවිධයකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ කාරණාවේදී මෙන්න මේ විදිහට දකින්නට ඕනේ යම් රූප කියලා යමක් නැතිනම් නාමකයේ පටික සම්පස්සයක් පෙනෙයිද නාම කියලා යමක් නැතිනම් රූපකයේ අදිවචන සම්පස්සයක් පෙනෙයිද කියන තැනදී නාමකය පටිග සම්පස්සයයි රූපකය අදිවචන සම්පස්සයයි කියලා ගන්නට එපා. මෙතනදී අදිවචන සම්පස්සය කියන්නේ නාමකයට පටිග සම්පස්සය කියන්නේ රූපකයට. මෙතනින් අහන්නේ මෙන්න මෙහෙම සිද්ධියකින් යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තයන්ගෙන් අඹ කියලා දෙයක් නැතිනම් දෙල් ගහක අඹ පෙනෙයිද කියනවා නෑ කියනවා එහෙනම් යම් ආකාරයන් ලිංගයන්ගෙන් අඹ කියලා යමක් තියෙන හින්දානේ අඹ කියන එකක් පෙනෙන්නේ දෙල් කියලා යමක් තියෙන හින්දානේ දෙල් පෙනෙන්නේ කියනවා වගේ අර්ථයකින් ඒ කියන්නේ යම් ආකාරයන් ලිංගයන්ගෙන් රූප කියලා යමක් නැතිනම් නාමකයේ පටික සම්පස්සයක් පේනවනේ. නාම ධර්ම වල තියෙනවද ගැටෙන ස්වභාවයක් කියලා නැහැ. එහෙනම් පටික සම්පස්සේ පෙනෙන්නේ රූපයේ තියෙන හින්දාමයි නේද කියන කාරණාව පෙන්නනවා. ඊට පස්සේ යම් ආකාර ලිංග නිමිත්‍යයන්ගෙන් රූපකයේ අධිවචන සම්පස්සයක් වෙන්නේද කියලා අහනවා. නෑ එහෙනම් මේ නාම ධර්ම තියෙන හින්දා මේ අධිවචන සම්පස්සයක් පෙනෙන්නේ කියනවා. එතකොට මේ කාරණාවෙන් ඔප්පු කරලා පෙන්වන්නේ රූපය කියන්නේ පටික සම්පස්සයක් නාමය කියන්නේ අධික අධිවචන සම්පස්සයක් කියන කාරණාව. මේකෙදි හැබැයි තව කාරණාවක් තියෙනවා නාමකයේ පටික සම්පස්සය කියලා කියනකොට රූපකයේ යයි පටික සම්පස්සේ තියෙන නාමකය නෙමෙයි හැබැයි රූප යම් ආකාර ලිංග නිමිත්තයන්ගෙන් රූපකයේ කියලා යමක් නැතිනම් නාමකයේ පටික සම්පස්සේද්ද පෙනෙන කියනොත් තව අර්ථයක් ඕකෙන් विद्यमान වෙනවා. මේ ඇහැ කන දිවනාසය ආදී ඒ ගැටීම් ස්වභාවයෙන් යුක්ත වූ කෘත්‍ය කරන රූපෝ නොතිබුණොත් භවංග මට්ටමේ මනෝ ద్వාරයට ගැටීමක් පෙනෙයිද නැතිනම් මේ මනෝ ద్వාරයට අරමුණු සම්ප්‍රේක්ෂණය වීමක් පෙනෙයිද කියලා අහනවා. එතකොට නෑ කියනවා. එහෙනම් මේ භවංග මට්ටමේ භවංග චලන භවංග උපච්ඡේද ආදී නාම ධර්මයන්ගේ අවධියක් වෙනවා නම් වෙන්න තිබෙන්නේ මේ පටිඝ සම්පස්සේ මේ රූප කියන කාරණාව තියෙන නිසයි කියලා උන රූපය හොඳට පෙන්නනවා. ඊට පස්සේ රූපයේ නිසයි නාම ධර්මයන්ගේ අවධියක් වෙන්නේ කියන කාරණාව දකින්ට ඊට පස්සේ යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තයන්ගේ නාම ධර්ම කියලා යමක් නැතිනම් රූපකයේ පටික සම්පස්සයක් පෙනේද කියලා අහන එකෙන් කියනවා මේ සිත තුල සිතේ සිතේ අපි කතා කරනකොට හිතේ හිතේ සිතුවිලි පහල කරනකොට ඒ තුල තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන්ගේ සිහි කිරීමක් අවදියක් ඒකට කියනවා නාම සම්පස්සය කියලා ඒ නාම සම්පස්සය නිසයි මේ රූපකයේ සවිඥානික බව තියෙන්නේ කියන කාරණාවත් මතක් කරනවා ඒකයි අදිවචන සම්පස්සය කියලා එකක් නැත්තම් නාම ධර්මයි කියලා එකක් නැතිනම් අදිවචන සම්පස්සයක් රූපකයේ පෙනෙයිද එතකොට මේ අදිවචන සම්පස්සය අපිට විද්‍යමාන රූපකයෙන් රූපකයේ අධික අදිවචන සම්පස්සයක් නිසා නෙමෙයි පින්වතුනි මේ අචේතනික වස්තුවක් අල්ලලා බලන්න ඒක තේරෙන්නේ නැහැ ඒක දැනෙන්නේ නැහැ අපිට නමුත් මේ කය අල්ලනකොට අල්ලපු බව දැනෙනවා කියලා කියන්නේ ඒ දැනීම් ස්වභාවය මොකටද තව පැත්තකින් ගත්තාම අදිවචන සම්පස්සේ මෙන්න මේ නිසා රූපකයි අදිවචන සම්පස්සේ මෙන්න මේ උපමාවෙන් දකින්න උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අතපය තියනවා කියන කාරණාව අද ඕගොල්ලෝ දැන දැනගෙන දැනුම් සහිතවම ඉන්නේ. නමුත් ඒක ස්පර්ශයක් නෙමෙයි. අධිවචන සම්පස්සයක් එතන තියෙන්නේ. පටිඝ සම්පස්සයක් නෙවෙයි මේ කය තියෙනවා කියලා Tamanට අත තියෙනවා, කකුල් තියෙනවා, ඇඟ තියෙනවා කියලා දන්න එක Tamanට කය තේරෙනවා කියන එක පින්වතුනි අධිවචන සම්පස්සයක්. ඒක පටිඝ සම්පස්සයක් නෙමෙයි. ඒක අධිවචන සම්පස්සයක් අපි දැනුම් සහිතවමයි ඉන්නේ කියන කාරණාව මම ඔප්පු කරන්නම් මෙන්න මෙහෙම. පින්වතුනි ඕගොල්ලන්ගේ කකුල හරි අත හරි හිරි වැටුනොත් ඕගොල්ලන්ට තේරෙනව නේද කකුල දැන් නෑ වගේ අත නෑ වගේ කියලා. එහෙනම් ඒ උපමාවෙන් දැනගන්න අපි නොදන්නා වුණාට දැන් කකුල තියනවා වගේ අත තියනවා වගේ කියන දැනුමකින් අපි ඉන්නේ. මේ නාම රූපයි කියනකොට ඔන්න ඔය දැනුම් සහිත බව දකින්න ඕනේ. කකුල හරි අත හරි හිරිවැටුනොත් හිරිවැටුණු වෙලාවට අපිට තේරෙනවා මට කකුල නෑ වගේ තේරෙන්නේ අත නෑ වගේ තේරෙන්නේ කියලා. එතකොට දැන් අපිට ප්‍රකට නෑ කකුල ඇති බවක තේරීමේ තේරීමකනු ඉන්නේ අත ඇති බවක තේරීමකිනුයි ඉන්නේ කියලා අපි දන්නේ නමුත් අත ඇති බවක තේරීමකින් කකුල ඇති බවක තේරීමකින් තමයි පින්වතුනි අපි ඉන්නේ. ඒකට කියනවා නාම කය මේ රූපකයේ අදිවචන සම්පස්සය කියලා. එතකොට අදිවචන සම්පස්සය නාම ධර්ම වල තියෙන අදිවචන සම්පස්සය රූපකයේ හැපිලා පෙන හැපිලා පවතිනවා. රූපකයේ පටිඝ සම්පස්සය නාමකයේ හැපිලා පවතිනවා. නාම රූප කියනකොට මෙන්න මේ විදිහට දකින්නට ඕනේ පටිඝ සම්පස්සය නිසා නාම කය අවදි වීමකුත් අදිවචන සම්පස්සය නිසා පටිඝ කය අවදි වීමකුත් කියන කාරණාවෙන් දකින්නට ඕනේ. ওই කාරණා දෙක දෙපැත්තට සිද්ධ වීම නිසා අපිට ලැබිලා තියෙන කාරණා දෙකක් තියෙනවා පින්වතුනි එකක් තමයි බාහිර අරමුණු ගැන දැනුමක් හිතට ඇති කරගන්න පුළුවන් දැනුම නිසා ආපහු අබාහිර අරමුණු සිහි කළා යන්න පුළුවන් කියන කාරණාවක් තියෙනවා. මේ නාම රූප කියන ධර්මතා දෙක දෙපැත්තට පිහිටලා රූපේ නිසා නාම ධර්ම අවදි කිරීමකුත් නාම ධර්මා සිහි කරලා රූප හොයාගෙන යෑමකුත් කියන කාරණා දෙක කරන්න පුළුවන්. එතකොට මේ නාම රූප කියන ධර්මතා දෙක අපිට දකින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ ක්‍රම දෙකකින් ඒ තමයි අර ප්‍රතිසන්දි වශයෙන් පැමිණි නාම රූප ධර්මයනුත් එක්ෂණික විපාක වශයෙන් පවතින නාම රූප ධර්මයන්ගේ දැනුමකුත් කියන කාරණා දෙක විශේෂයෙන්ම නාම රූපංච පජානාති කියනකොට මෙතනදී නාම රූපංච පජානාති කියනකොට දකින්නට ඕනේ හරියට මකුලුවා දැල බැඳලා දැල බැඳලා සත්තු අල්ල ගන්න දැල මැද්දට වෙලා ඉන්නවා වගේ මේ ප්‍රසාද ටික ඔක්කොම හදලා සවිඥානික කරලා මේ සිත භවංග මට්ටමේ පවතින කාරණාවෙන් දකින්ද නාම රූපංච පජානාති කියලා නාම රූපයි කියනකොට බාහිර නිමිති ගැන කිසිම දැනුමක් නැතුව මේ කයේ සවිඥානික ගතියෙන්ම දකින්නට ඕන පින්වතුනි මේ නාම රූපයි කියලා හරියට අර මකුලුවා දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ප්‍රසාද ටික හදලා මේ සිත භවංග මට්ටමේ පවතින මට්ටම දකින්ට නාම රූපයි කියලා. ඔන්න ඔතෙන්ට කියනවා පින්වතුනි මේක උප්පත්ති භවය කියලා. හොඳට දකින්නට ඕනේ මේ නාම රූප දෙකට කියනවා උප්පත්ති භවය කියලා. ඒ උප්පත්ති භවයේ පැවැත්මට අයිති සිත තමයි පින්වතුනි භවංග සිත කියලා කියන්නේ. දැන් මේ භවංග සිත තියෙන තාක් මේ uppatti භවයේ පවතින මේ තවතිනව නැති වෙන්නේ නැහැ. හැබැයි තාම ಜಾති එහෙම උනේ නැහැ. ඒ ඒ ආයතනයන්ට සිත උපදින කොටයි ಜಾතිය කියලා කියන්නේ. දැන් මේ නාම රූප කියන මට්ටම දකින්න ඕනේ uppatti භවයේ සකස් වෙලා තියෙන්නේ. මේ විඥානයේ මෞකුසට පැමිණිලා මේ සතර මහා ධාතු රූපයකට බැසගෙන මේ රූපේ සවිඥානික කරලා ආයතන ටික හැදිලා තියෙනවා මේ ආයතන ටික හදපු කාරණාවෙන් දකින්නට ඕනේ නාම රූප ටික. එතකොට නාම රූපංච පජානාති කියනකොට මෙන්න මේ ටික දකින්නට ඕනේ මේ කය සවිඥානික වෙලා තියෙනවා කියන අර්ථයෙන් දකින්නට ඕනේ නාම රූප දෙකෙන් කෙරෙන කෘත්‍ය දැනගන්නට ඕනේ නාම රූප දෙක පැවතුනා කියන්නේ පවතිනවා කියන්නේ මේ ප්‍රසාද ටික හදලා තියෙනවා ආයතන ටික හැදුනා කියලා දැනගන්නට ඕනේ නාම රූපංච පජානාති කියනකොට එතකොට ඒ එක්කම නාම රූපංච පජානාති කියනකොට මේ විඥානීය මෞකුසට දැසගත්ත නිසා නේද නාම රූප උනේ කියලා විඥානය නිසා නාම රූප වෙනවා කියලා දකින්නට ඕනේ. මොකද සරියුත් මහරහතන් වහන්සේ අර දේශනා මාත්‍රිකා කළ නාම රූප ගැන පෙන්නලා මේ විඥානය සමුදේ නාම රූප සමුදේ වෙන මේ විඥානය නිසා නාම රූප ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම රූප නැති වෙනවා මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ නාම රූප නැති කරන ප්‍රතිපදාවයි කියලායි දේශනා කළේ ඒ ටික කලින් අපි මතක් කළ යුතුව තිබුණා. නමුත් ඒ වෙලාවේදී ඒක අතපසු වුණා. නමුත් මෙතනදී තේරුම් කරගන්නට ඕනේ මේ නාම රූප ධර්මතාවය ඇති උනේ මේ විඥාණය මේ දැසගත්ත නිසායි. එතකොට නාම රූප නිසා නා මේ විඥාණය නිසා නාම රූප හැදුනා කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. නාම රූපංච පජානාති කියනකොට ඒ දැනුම තියෙන්නටත් ඕනේ. නාම රූප කියනකොට මේ කය සවිඥානික වෙච්ච බවෙන්ම දැනගන්නට ඕනේ ඒ කය සවිඥානික වෙච්ච බව ඇති උනේ කොහොමද කාරණා දෙකකින් දකින්නට කියලා මම මතක් කළා අදිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්සය කියන ධර්මතා දෙක හරහා ඒ කියන්නේ ඖදාරිකෝ රූපකයේ ගැටීම නිසා නාම ධර්ම අවදි වීමත් නාම ධර්මයන්ගේ අවදි බව නිසා රූපයාගේ හට ගැනීමත් පැවැත්මත් කියන කාරණාවෙන් නාම ධර්ම උපකාරීව රූපයත් රූපේ උපකාරීව නාමයත් කියන මේ ධර්මතා දෙක දකින්ට කිව්වා නාම රූපංච පජානාති කියනකොට එතකොට ඒ විතරක් නෙමෙයි තව මෙතෙන්දි තියෙනවා කාරණාවක් මෙතනදී මේ විඥාණය මේ රූපකයට බැසගෙන බැසගත්තට පස්සේ මේ රූපකය හැදෙන්නේ පින්වතුනි නාමකයට අනුවයි මේ නාම රූපංච පජානාති කියනකොට ඒ කාරණාව දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ විඥානීය ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තාම මේ සිතේ තියෙනවා කර්මානුරූප ගතියක්. කර්මජ රූප කියලා ධම්මායතනීය පරියාපන්න රූපයක් තියෙනවා. අන්නේ රූපයට අනුවයි පින්වතුනි මේ මහා භූත රූපය සකස් කරන්නේ. අන්නේ කාරණා විශේෂයෙන් අපිට අවධානය යන්නට ඕනේ අවධානය යොමු වෙන්නට ඕනේ අපි මේන්න මේ විදිහට කියමු දැන් මේ විඥානයේ මෞකුසට මේ රූපයට බැසගත්තට පස්සේ ඇයි මේ රූපය එකම කනබුන ආහාරයෙන් හැදුණු මේ එක රූපයේ එක රූපයක් ස්ත්‍රියක් විදිහට එක රූපයක් පිරිමියෙක් විදිහට ඒ පිරිමියෙක් විදිහට වුණත් ඒකත් එක එක විදිහට ස්ත්‍රීන්ගේ රූපයක් වුණත් ඒකත් ස්ත්‍රීන්ගේ නානත්වයකට ඇයි හැදුනේ පින්වතුනි මෙන්න මේ හැදීමේ හැකියාව තියෙන්නේ හිතට මේ හිතේ තියෙනවා ධම්මායතනීය පරියාපන්න රූප කියලා සිතේ වේදනා සංඥා සංකාර කියන මේ ධර්මාරම්මණයන් ආරම්භය සිතේ තියෙන ගති ආරම්භය රූපය හදන්න ඕනේ මෙන්න මෙහෙමයි කියන ගතියක් ඕක අපි මෙහෙම උපමාවක් කළොත් පින්වතුනි යම් කිසි නුග ඇටයක් ගත්තොත් මේ ඉතා සියුම් ඇහැට නොපෙනෙන මට්ටමේ සියුම්ම සියුම් දෙයක් තමයි නුග ඇටය කියන්නේ. මෙන්න මේ නුග ඇටේ තුල තියෙනවා පින්වතුනි මේ පොළවේ තියෙන ඕජා සාරය අරගෙන මේ ගහ හදන්න ඕනේ විශාල කරලා අතු ගිහිල්ලා ඉති ගිහිල්ලා අතු බෙදිලා ඉති බෙදිලා මහ විශාල විදිහට මේ ගහ හදන්න ඕනේ කියන බීජ ගතිය මේ ගහ හදන්න ඕනේ ගතිය තියෙනවා පින්වතුනි මේ බීජේ. ඒ එහෙම තියෙන නිසායි ඒ ගහ තල් ගහක් වගේ පොල් ගහක් වගේ ඉති නොබෙදි යන්නේ නැතුව ඉති බෙදෙන විදිහට යන්නේ. ඊට පස්සේ තල් ගහක් හරි පොල් ගහක් හරි ඉති බෙදෙන්නේ නැතුව කෙලින් යන්න ඕනේ කියන බව කෙලින් යන්න ඕනේ කියන ගතිය කියන එක තියෙන්නේ පින්වතුනි ඒ බීජය තුල. ඒ බීජයේ එහෙම ගතියක් තිබුණු නිසායි ඒ ගහ අතු බෙදෙන්නේ නැතුව ඉති බෙදෙන්නේ නැතුව කෙලින් ගියේ. මොකද පොළවේ තියෙන ඕජාසාරය තුල මේ අතු බෙදෙන ඉති බෙදෙන බවක් වෙනවනම් හෝ අතු බෙදෙන්නේ ඉති බෙදෙන්නේ නැති බවක් වෙනවනම් බැරි වෙලා හරි නුග ගහක් කියන එකකුත් හැදෙන්න ඕනේ තල් ගහක් පොල් ගහක් කියන එකත් හැදෙන්න ඕනේ දෙපැත්තට බෙදිලා. නමුත් එහෙම වෙන්නේ නැහැ පොළවේ තියෙන එකම ඕජාසාරය අරගෙන එක ගහක් හැදෙන්නේ එක විදිහට තව ගහක් හැදෙන්නේ තව විදිහකට. ඒ ගස් වෙන වෙනම හැදීමේ හැකියාව ඒව වෙන වෙනම බෙදීමේ හැකියාව තිබුණේ පින්වතුනි මේ පොළවේ තියෙන ඕජාසාරයට පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවට හෝ අවකාශ ධාතුවට හෝ නෙමෙයි මේ හැකියාව තිබුණේ. ඒ ඒ પરම්පරාව පවත්වන බීජය තුලයි ඒ හැකියාව තිබුණේ. ඒ වගේ පින්වතුනි මේ රූපය ස්ත්‍රියක් විදියට හදනවද මේ රූපය පිරිමියෙක් විදියට හදනවද පිරිමියෙක් විදියට හදන රූපේ මේ මේ විදියේ පිරිමියෙක් විදියට හදනවා ස්ත්‍රියක් විදියට හදන රූපයේ මේ මේ විදියට ස්ත්‍රියක් විදියට හදනවා කියන කාරණාව මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවට කනබුන ආහාරයෙන් හැදෙන රූප කලාප වලට හදන්න පුළුවන් කමක් නැහැ තීරණය කරන්න පුළුවන් කමක් නැහැ ඒකට කොයි ස්ත්‍රිය කියන රූපෙටත් පිරිමි කියන රූපෙටත් කොයි එකටත් ওই කනබුන ආහාරමයි පාන් කෑල්ලක බත් ඇටයක මේ රොටි කෑල්ලක නෑ පින්වතුනි මේක හදන්න පුළුවන් ගතිය මේ රූපයේ ස්ත්‍රියක් විදිහටද පිරිමියෙක් විදිහට හදන්න පුළුවන් කියන කම තියෙන්නේ පින්වතුනි මෙන්න මේ විඥානයේ නැමැති කර්ම බීජයටයි. අන්න ඒ නිසා මේ ඉත්ත්‍ින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය රූප ගත්තාම මේවා ඊටාම සුකුම සතර මහා ධාතුන් නිසා පවත්නා රූප. ඔන්න ඔය රූපත් රූපයත් හේතු වෙනවා පින්වතුනි මේ ඖදාරික කය හදන්නට. එතකොට ඒ රූපය අනුව තියෙන නාම ධර්මත් හේතු වෙනවා මේ කය හදන්නට. එතකොට මෙන්න මෙතනදී දකින්නට ඕනේ ඒ හිතේ තියෙන කර්මානුරූප ගතියක් තියෙනවා මෙන්න මේ රූපේ මෙහෙම හදන්න ඕනේ කියලා. අන්නේ හිතේ තියෙන ගතියට තමයි පින්වතුනි මේ මහා භූත රූපේ රාශි වෙලා තියෙන්නේ. ඒ හිතේ තියෙන ගතියට තමයි පින්වතුනි ස්ත්‍රියක් කියලා ලෝකේ හඳුන්වන ස්ත්‍රී සටහන් එන විදියට මේ මහා භූත රූපය හැදිලා තියෙන්නේ. අපි කිව්වොත් මැරිච් මැරිච්ච මృత දේහයක මැරිච්ච මල කඳක නැත්නම් මృత දේහයක පින්වතුනි ඉත්ති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ඉත්ති භාව රූපය පුරුෂ භාව රූපය ආදී රූප නැහැ ඒව නිරුද්ධයි දැන් ඔය තියෙන්නේ ඉත්ති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය නිසා ඉත්ති භාව රූපය පුරුෂ භාව රූපය නිසා රාශි වෙච්ච සතර මහා ධාතු ඔය තියෙන්නේ අපිට නුග ගහක් තල් ගහක් කියලා පෙනෙන තැනක පින්වතුනි ඒ නුග ගහ හදන්න ඕනේ මෙහෙමයි තල් ගහ හදන්න ඕනේ මෙහෙමයි කියලා ඒ තුල තියෙන බීජයෙන් හදපු රූපය පෙනෙනවා මිසක ඒ රූපය තුල ඒ බීජය නැහැ. ඒ වගේ හොඳට දකින්න ඕනේ නාම රූප පත්‍ය සලායතනම් කියනකොට මේ නාම රූප ධර්මතා දෙකට අනුව මේ ආයතන ටික හැදිලා තියෙන්නේ මේ කය හැදිලා තියෙන්නේ මෙතන මේ සිතේ ඇසුරු වෙලා තියෙනවා ඉත්ත්‍යේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ටිකක් එතන තියෙන්නේ පුරුෂේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය නම් ඒ රූපය හැදිලා තියෙන මේ ආයතන ටික හදලා තියෙන්නේ පුරුෂයේ කිය පුරුෂය ලක්ෂණ පුරුෂ ගති පුරුෂ සතහන් කියන කාරණාවක් ලෝකෙට ලැබෙන විදිහට එතකොට ඒ ඉන්ද්‍රිය රූපය නිසා හදපු රූපය මේ පෙනෙනවා මිසක මේ මේ බාහිර අපි පුරුෂයා කියන තැන නෙමෙයි පින්වතුනි පුරුෂ රූපයේ පුරුෂ ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය පුරුෂ රූපය නිසා හදපු රූපයයි මේ තියෙන්නේ. එතකොට නාම රූපංච පජානාති කියනකොට මේ නාම රූප දෙකේ කෘත්‍ය ඔන්න ඔය ආකාරයෙන් මේ පින්වතුන් දකින්නට ඕනේ. නාම රූපංච පජානාති කියන තැනදී මේ සිත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තාම ඒ සිතේ තියෙනවා ඉත්ීන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආදී සුකුම රූපයන් තියෙනවා ඒ වගේම කාය විඤ්ඤාප්ති වචේ විඤ්ඤාප්ති වගේ විඤ්ඤාප්ති රූප තියෙනවා ඒ වගේම මේ සිතේ තියෙනවා රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා උපජේ සම්තති කියලා තව සියුම් රූප වර්ගයක් මේ සතර මහා ධාතු රූපය මේ කය ඇසුරු කරගෙන ඉන්න නිසායි පින්වතුනි අපිට මේකේ බරක් දැනෙන්නේ නැත්තේ පින්වතුන් කිලෝ 50ක සිමෙන්ති මිටියක් උස්සලා බලන්න මොනතරම් බරයිද කියලා මොනතරම් ඒකේ බරක් ඕගලන්ට දැනේද කියලා ඊට පස්සේ සිහි කරන්න ඕගලන්ට ඕගලන්ගේ කය තරාදීකින් කිරුවොත් කොච්චරක් බරද කියලා කිලෝ 60ක් විතර වෙයි කියමු. නමුත් ඕගොල්ලෝ අඩිය තියලා යනකොට ඕගලන්ට දැනෙනවද කිලෝ 60ක් බරයි කියන ගතිය? කිලෝ 60ක් බරයි කියන ගතිය ජීවිතේට තේරෙන්න දැනෙනවද? නෑ දැනෙන්න. මෙන්න මේ ලහුතා කියන රූපේ මේ මේ නාම රූප කියන මට්ටමේ සිද්ධාන්තයක් නිසායි මේක උනේ කියන කාරණාව දකින්න. මේ රූපේ නිබර විදිහට උනේත් මොකක්ද? මේ නාම රූප ධර්මයන් පවතින කම නිසා මේ රූපය නාම ධර්මයන් හා සම්මිශ්‍රව පවතින නිසායි මේ නිබර කියන කාරණාව දකින්න. ඒ වගේම සතර මහා ධාතුයෙන් කළ ලී කැටයක් ලීයක් එහෙම gadul කැටයක්, ගල් කැටයක් ඔබලා බලන්න එබෙන ගතියක්, මෘදු ගතියක් එහෙම තියනවද කියලා? නෑ. මෙන්න මේ කය දිහා බලන්න පිරිමැදලා ඔබලා මේ කය හරීම මෘදු මොලොක් ස්වභාවයට තියෙනවා. මේ රූපය මෘදු මොලොක් ස්වභාවයට පත් වෙලා තියෙන්නේ ඇයි? මේ කය නාම ධර්මයන් හා සම්මිශ්‍ර වෙලා තියෙන නිසා එහෙනම් මේ නාම රූපංච පජානාති කියනකොට මේ රූපය මේ වගේ මෘදු මොලොක් ගතියෙන් තියෙන ලක්ෂණයක් දකින්න ඒ වගේම මේ ලී කෑල්ලක් කැඩුනහම පටස් පටස් ගාලා අපිට කඩන්න වෙනවා වගේ මැරිච්ච මල කෙනෙක්ගේ පැය ගාන ගියාට පස්සේ අතපය නමන්න පුළුවන් ගතියක් තියනවාද කියලා බලන්න සමහර විටක ලීයකින් ගහලා තමයි මේ හන්දි අකුලන්න වෙන්න කඩන්නයි වෙන්න නමන්න බෑ මොකද එතන කම්මඤ්ඤතා රූපේ නෑ එතකොට මේ නමුත් මේ ශරීරය දිහා බලන්ට මේ ඕන විදිහට අත නමන්න පුළුවන් කකුල නමන්න පුළුවන් අත දිගාරින්න පුළුවන් කියලා මේ රූපේ ඕන විදිහට යහට මෙරට කරන්න පුළුවන් ගතිය තියන්නේ ඇයි නාම ධර්ම මේ රූපය හා සම්මිශ්‍ර වෙලා තියෙන නිසා නාම රූපංච පජානාති කියනකොට මේ කය නැමෙන මේ ලක්ෂණය දකින්න නාම රූපයි නාම රූපවල ලක්ෂණයයි කියන කාරණාවෙන් මෙන්න මේ වගේ මේ කයේ කය එහාට මෙහාට හොලවන්න පුළුවන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේයි මේකට කියනවා විඤ්ඤා කාය විඤ්ඤප්ති රූපේ කියලා මෙන්න මේ වගේ ධම්මායතනීය පරියාපන්න වූ සිතේ තියෙන නාම ධර්ම අණුව ගිය සියුම් රූප තියෙනවා මේ ඖදාරික රූපකය හා සම්මිශ්‍ර වෙලා ඒ ඖදාරික කය හා සම්මිශ්‍ර වෙච්ච සියුම් රූප ටික හදන්න නාම ධර්ම වැය වෙලා නාම ධර්ම නිසා මේ රූපත් මේ රූපේ නිසා නාම ධර්මත් කියන ධර්මතා දෙක එකට හදලා එකට යෙදිලා එකට මිශ්‍ර වෙලා තමයි බරක් නැතුව ඔස්සගෙන යන්න පුළුවන් ඕන ඕන විදිහට නමන්න පුළුවන් ඕන ඕන විදිහෙන් මෘදු මොලක ස්පර්ශයක් ගන්න පුළුවන් විදිහ මේ කයක් අපිට හැදිලා තියෙන්නේ ඒ ඕන ඕන විදිහේ ප්‍රසාද රූප ශබ්ද ගන්ධ ගොදුරු කරගන්න පුළුවන් ඕන ඕන විදිහේ දැලක් හැදිලා තියෙන්නේ අපිට මේ නාම රූප නිසායි එතකොට නාම රූපංච පජානාති කියනකොට මගේ කය මෙහෙමයි නෙමෙයි මම මෙහෙමයි නෙමෙයි මගේ කය නිබරයි නෙමෙයි මේ නාම රූප ධර්මයන්ගේ හැටි කියන කාරණාවෙන් තේරුම් කරගන්නට ඕනේ. එතකොට මේ කය නිබර වෙලා ඕන විදිහකට නමන්න පුළුවන් හරවන්න පුළුවන් මේ ක්‍රමවලට මේ කය අරගෙන යන්නට මේ පවත්වන්නට පුළුවන්කම ලැබුණේ කුමක් නිසාද විඥානපච්චය නාම රූපං මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ රූපයට පැමිණි නිසායි මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මේ රූපයට බැසගත් නිසායි පින්වත්තුනි මෙන්න මේ කයේ සවිඥානික බව ඇති වෙලා මේ කයෙන් අපි මිනිස්සෙක්ගේ පුද්ගලයෙක් කියලා හිතන මට්ටමට පුද්ගල භාවය ඇති කරගෙන රැවටෙන මට්ටමට මේක අය ක්‍රියාත්මක කරන් පුළුවන් තත්ත්වයට ඇති උනේ. ඒ නිසායි විඥානයේ නිසා නාම රූප වෙනවා කියලා මතක් කළේ. ඉතින් මේ වගේ කයක් සවිඥානික නොවෙන්න නම් මේ වගේ ආකාර ක්‍රියා වැටහීම් වලින් නොපවතින්න නම් විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා විඥානයේ බැස නොගත්තොත් විඥානේ නිරුද්ධ වුණොත් මේ නාම රූප නිරුද්ධ වෙනවා. මොකද මේ නාම රූප දෙක පිහිටියොත් පින්වතුනි හොඳට දකින්ට මේ නාම රූප දෙක ඇති වුණා කියලා කියන්නේ මේ සසරේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයගේ හට ගැනීමක් ආරම්භ වීමක් කියලා දකින්ද මේ uppatti භවයේ නාම රූප දෙක ඇති වුණු ಜಾති ඇති නොවී තියන්නේ ඒ ඒ ස්පර්ශ ආයතනයේ මුල් කාරණාව කරගෙන ස්පර්ශයන් ස්පර්ශ නොවි තියෙන්නේ ස්පර්ශ වුණොත් වේදනාව ඇති වෙනවාමයි ඒ ඇති වෙන හැම වේදනාවක්ම හැම නැති එළදෙනක් යම් ආකාරයකට හේතුණු දුක එනවද ඒ වගේම දුක් විඳින්න වෙනවා එහෙනම් නාම රූපංච පජානාති කියන්නේ මේ නාම රූප දෙකේ පහළවීම කියන්නේ දුකේ පහළවීම නේද මේ හැම ධර්මතාවයකම හැම දුකකම පහළවීම ජාතියේ පහළවීම, ජරාවේ පහළවීම, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන්ගේ පහළවීම හැටියට දකින්න මේ නාම රූපයන්ගේ පහළවීමයි කියන කාරණාවේදී එතකොට නාම රූපංච පජානාති කියනකොට මෙන්න මේ ලක්ෂණයෙන් යුක්තව මේ පින්වුතුන් දකින්නට ඕනේ. නාම රූප දැනගන්නවා කියනකොට මේ ඖදාාරික කය සවිඥානික වෙලා ප්‍රසාද හදලා තියෙන මේ මට්ටම දකින්න හොඳට තව කාරණා මතක තියාගන්නට ඕනේ නාම රූපංච පජානාති කියන තැන කය හදලා කවි සවිඥානික වෙලා කර්මන්නේ වෙලා නිබර ස්වභාවයෙන් පවතින හැබැයි Taman නිමිති දන්නේ අර තීන ටිකල නිර්වින්දන ඉන්නත දුන්නු කෙනෙක්ගේ මට්ටමේ දකින්න එහෙම තිබිලා එහෙම තියලා දැන් ඒ හිත වැය වෙලා තියෙන්නේ මේ රූපය සවිඥානික කරනවා කියන තැනට ඒ රූපය හදනවා රූපය සවිඥාන කරනවා කියන තැන සඳහා වැය වෙච්ච හිතට කියනවා භවංග සිත කියලා. එතකොට මෙන්න මේ හිත තියෙනකොට මෙහා පැත්තෙන් හැදෙනවා සලායතනෙයි කියලා නාම රූප නිසා ආයතනත් හැදෙනවා කියලා කාරණාව දකින්න මෙන්න මේ ටික ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට තේරුනොත් එයා දන්නවා පුද්ගලයේ ජීවත් වෙනවා නෙමෙයි මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා ලෝකයා කතා කරන තැනක තියෙන්නේ කර්මානුරූපව සිතේ පවතින ගති ටිකක් නිසා සතර මහා ධාතු රූපය හැදිලා රූපයේ නොඑක් නොඑක ආකාරයකේ වෙනස් භවකට විකාර භවකට ගිය නාම රූප ධර්මතාවයක් නේද කියලා දකිනවා එතකොට මෙන්න මෙතන පිහිටලා ඒ ඒ අවස්ථාවේදී ඇහෙන් රූප දකිනකොට එතන චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ආදී තැන් වලත් අවස්ථාවට නාම රූප ඇති වෙනවා ඉතින් මෙන්න මේ වගේ තැනකදී බුදුරජාණන් වහන්සේ චරිත මහරහතන් වහන්සේ දේශනා කළ මේ නාම රූපත් ඇතිවීම නැතිවීම දැනගන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම නාම රූප නිරෝධ කරන ප්‍රතිපදාවයි කියලා මේ සම්මාදිට්ඨිය පෙන්වුවා. එතකොට එදා ශරීරත් මහරහතන් වහන්සේ මේ ධම්පරියාය දේශනා කළාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා ඒ ගැන සතුටු වුණා සතුටින් අනුමෝදන් වුණා ශරීරත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙසේ යම්කිසි කෙනෙක් මේ නාම රූපත් මෙසේ මේ නාම රූපත් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දන්නවනම් එයා මේ ජීවිතයේම දුක අවසන් කරගන්න පුළුවන් කෙනෙක් කියලා දකින්න தත්ත්වයටපත් වෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ පින්වත් සියලුම දෙනාටත් මේ පරියාය නාම රූප ධර්මයන් යම් පමණක හෝ පිරිසිඳ දැකලා මේ ජරා මරණ දුකින් ඈතර වීම පිණිස හේතු උපනිස්සියම වේවා කියලා හැමදෙනාම සාධනාවයක් පවත්තන්ට ඒ වගේම අද දවසේද විශේෂයෙන්ම මේ පින්කම සඳහා විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්නට අපිට තියෙනවා විශේෂයෙන්ම මේ සද්ධර්මලාභය ලෝකෙට ලැබෙන්නේ මේ පින් උතුම්ට ලැබෙන්නේ විශේෂයෙන්ම මේ බෞද්ධ නාලිකාව නිසායි එහි නිර්මාතෘ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ නමින් මෙසි කාල යාත්‍රා කළා වූ ඒ ආදරණීය පියාණන්තුරු වර්ග પરම්පරාගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේ මේ දේශනා මේ නාලිකාව හරහා ධර්ම දේශනාව මේ පින් උතුර ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ දුරබැහැර සිටින මේ ස්වාමින් වහන්සේලා මේ කොළඹ නගරයට වඩින නිසා ඊට දායකත්වයේ විශේෂයෙන් දක්වන අපේ මහේසේ හම්පත්මතිතුමා කොහුවල ගින්පාත් මාවතේ ඉතින් එතුමගේ නමින් නැසී කාල යාත්‍රා කළ සිරිසෙන යහම්පත්මතිතුමා ප්‍රමුඛ සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාද දුක්ඛති ආත්ම භාවයක සිටින මේ මිදි සපවත් භාගපත් වීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්ට බෞද්ධ යා නාලිකාවේ නිර්මාතෘ කුසල ධර්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම ඒ කාර්ය මණ්ඩලයටත් මහේසේ හම්පත් මැතිතුමන් ප්‍රමුඛ ඒ නිවසේ සියලුම දෙනාටත් මේ පින්කම හේතුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙන්නටත් මේ පින් හේතු උපනිස්ක්‍රියම වේවා කියලා සාදුනාදයක් පවත්තා. හොඳයි අද කියන්න හැම දිනාම ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං චිරන් රක්칸තු නං පරන්ති